ශිරෝමි මහත්මිය ලක්මාල් මහත්මිය පොඩ්ඩක් ඉන්න ශිරෝමි මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් තේජෝ ධාතුව විසින් ස්වාමීන් වහන්ස මේ ශක්තිය තේජෝ ධාතුව විසින් රූප කලාපවල ශක්තිය මිනිස් වර්ධනයේදී ශක්තිය වැඩි වෙනා වගේම වර්ධනය අඩු වෙලා දිරීමටපත් වෙනකොට ඒ ඒ ශක්තිය ඒ ප්‍රමාණයෙන්ම ඒ කියන්නේ අනුචික්ෂණ 49 තුල නිපදවන රූපකලාපවල වේගය ඒහා සමානවම නිපද වෙන්නේ නැද ස්වාමීන් වහන්සේගේ අඩුවක් සිද්ධ වෙනවද නැත්නම් ප්‍රත්‍ය වෙන ආහාරජ රූපේ නිසා ආහාරජ රූපයෙන් ලැබෙන ප්‍රත්‍ය අඩුවීම නිසා නිපදෙන ප්‍රමාණය අඩු වෙනවද ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ආ දැන් තේජෝ ධාතුවේ ශක්තිය අඩු වෙනකොට ඒකෙන් අභිනවයෙන් නිර්මාණය කරන්නට පුළුවන් රූප ප්‍රමාණය අඩු වෙන්නටත් පුළුවන්. ඒක පැත්ත. අනිත් පැත්ත තමයි තේජෝ ධාතුව විසින් අර ඇති කරන වෙනස නිසා අර රූප කොටාසවල ක්‍රියාකාරී ගුණයේ වෙනසක් ඇති වෙනවා. දැන් ඒක අපිට හඳුනා ගන්න හොඳම උදාහරණය තමයි මහානායකහරු පෙන්වන මේ ආප්පය සැකසීම සහ වෙනසීම කියන ක්‍රියාවලිය. එතකොට දැන් එතන ගින්දර අඩු උනේ නැහැ. ගින්දර තේජෝ ධාතුව එක දිගටම එක මට්ටමකින් මේකට තේජෝ ධාතුව සම්පාදනය වුණා. ඒ සම්පාදනය වෙනකොට ඒ මට්ටමින් තේජෝ ධාතුව තියෙනකොට අර මුලදි මුලදි වේගවත්ව ආපෝ ධාතුව හීන කළා ආපෝ ධාතුව හීන කිරීම නිසා වේගවත්ව ආපයක් හැදුනා ඒ වේගයෙන්ම ආපෝ ධාතුව හීන කරගෙන ගියොත් වහාම ඉක්මනින් මේක අහෝසි වෙනවා එතකොට තේජෝ ධාතුව එකම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා නම් විනාශයත් එතරම්ම ඉක්මවා වෙනවා හැබැයි අපිට අර විනාශකාරී පැත්තට හැරෙනකොට තේජෝ ධාතුව අඩු කරන්න පුළුවන් නම් මේ પરම්පරාව තව ටිකට කාලයක් නඩත්තු කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් ආප්පය හොඳට සැකසුණාට පස්සේ අපි අර අධික ගින්නෙන් මේක ඉවත් කරනවා. ඉවත් කරගත්තට පස්සේ අපිට ආප්පේ මේ මට්ටමින් තියාගන්න පුළුවන් සෑහෙන වෙලාව. ඊට පස්සේ බත් එක හොඳට තැඹුණාට පස්සේ ඉදුණාට පස්සේ අපි ගින්දර අඩු කරනවා. අඩු කරාට පස්සේ අපිට මේක පිච්චෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හොදට. අන්න ඒ වගේ අපිට මේ තේජෝ ධාතුවේ පාලනයක් කරන්න පුළුවන් නම් අපිට ඒ රූප පරම්පරාව ඉක්මනින් විනාශ නොවි තියාගන්න පුළුවන්. හැබැයි තේජෝ ධාතු එක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා නම් ඒක අඛණ්ඩ විනාශයත් එතරම්ම වේගවත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පරම්පරාව දුබල වෙනකොට තේජෝ ධාතුව දුර්වල වෙනවා කියන්න බෑ අපිට. ඒ තේජෝ ධාතුව දුර්වල වෙනවද තව තවත් ප්‍රබල වෙනවද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ප්‍රත්‍ය මත. බාහිරින් ලැබෙන ප්‍රත්‍ය මත. ඒ නිසා මේ ඒක විනාශකාරී පැත්තට හැරෙනකොට දුර්වල වෙනවම කියන නිගමනයකට අපට එන්න බෑ. තේජෝ ධාතුව වඩා ශක්තිමත්ව ලැබෙනවා නම් අර අනුචිත්තක්ෂණ 49 දිම රූප කලාප වේගවත්ව උපද්දනවා. හැබැයි උපද්දවන රූප කලාප තේජෝ බහුල රූප කලාපයි උපද්දන්නේ. ඒ නිසා තමයි අර විනාශයත් ඉක්මවන්නේ. ඒ තේජෝ ධාතුව අධික රූප කලාපත් තමයි නිෂ්පාදනය වෙන්නේ එතකොට නේද ස්වාමීන් වහන්සේ. පුළුවන් ලැබෙන ප්‍රත්‍යයත් එක්කලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ අවස්ථාවේ එතනට ලැබෙන ප්‍රත්‍යවල ස්වභාවය මත තමයි ඒක තියෙන්නේ. ඒ ප්‍රත්‍ය පාලනය කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ඒ නිසානේ අපි දැන් බත් හැලිය අපට අවශ්‍ය තරමට ඉදුණන් පස්සේ ගින්දර අඩු කරා. ඔව් නෑ මං කියන්නේ මිනිස්සෙගේ සිත තුළ ඒක ආහාර ගන්නෙ ඊට පස්සේ ජල ස්නානය කරන්නේ වතුර බැහැලා ඉන්නේ ඊළඟට ඔය පංච කර්ම වගේවා කරන්නේ ඖෂධ වර්ග පානය කරන්නේ ඒ කරන්නේ අර තේජෝ ධාතුව පාලනය කරන තමයි එතකොට තමයි කියන්නේ මේකෙන් තරුණ බව වැඩෙනවා ඒ තරුණ බව වැඩෙනවා කියලා කියන්නේ අර වේගවත්ව මේක දිරවලා මේ පිරිහිලා යන ගතිය පාලනය කරනවා ඒ ඖෂධ වලින් පැහැදිලි ස්වාමීන් වහන්සේ. ගොඩක් පැහැදිලි වුණා ස්වාමීන්. ඒකම අපට ඕනම් මනසින් කරගන්න පුළුවන් ඉතින්. මනසින් හිතාමතා කළේ නැති වුණාට සති සම්පජඤ්ඤය ආදී වඩනකොට මනස සැහැල්ලු වෙනකොට ඒකාග්‍රතාවය වැඩෙනකොට ස්වභාවිකම අර ගුණය ඇති වෙනවා. එතකොට අර තේජෝ ධාතුවෙන් දවන ගතිය ගොඩක් අඩු වෙනවා. එතකොට ඒ නිසා හොඳට භාවනා කරන කෙනෙකුගේ ආයු කාලය ගොඩක් කල් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා වෙනස චිත්තද රූප කලාප මේ සෞම්‍ය චිත්තජ රූප කලාප සෞම්‍ය වෙනකොට අර තේජෝ ධාතුවේ අධික බව පාලනය කරනවා. පාලනය කරනවා. පස්සේ ඒක දිගු කලක් පවතිනවා. ඉතින් ඒක හරියට හඳුනාගත්තොත් මේ මේ මේ තාක්ෂණික වශයෙන් මේක වෙන්නේ කොහොමද කියලා හරියට හඳුනාගත්තොත් Tamanට ඕන නම් හිතාමතාම පාලනය කරන්න පුළුවන්. එහෙම පාලනය කරන අය තමයි ඍෂිවරු කියලා කියන්නේ. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සිතේ සැහැල්ලුව, කයේ සැහැල්ලුව දැනෙනවා. එතකොට ඒ ඒ මේ තේජෝ දාවන ගතිය අඩු වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඍෂිවරුවගේට අපි සාමාන්‍ය කෙනෙක් අවුරුදු 100කින් මැරෙනවා නම් ඍෂිවරයාට පුළුවන් අවුරුදු 100න් මැරෙන කය 100න් මැරෙන්නේ නැතුව නඩත්තු කරගෙන යන්න. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳට පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.